අද බස් සේවාව සාමාන්‍ය පරිදි සිදුවන්නේ නැහැ. අද නොලකට ලැබුවාන් පස්සේ බස් ධාවකයන් කොහොමද බස් ධාවන කරන්න පෙළඹෙන්නේ? කෙසේ වෙතත් අන්‍ය ආගමිකයන් ඒ වගේම වෙනත් ජාතීන් වලට අපේ බස් රථ හිමියන් ඉන්නවා. ඔවුන් බස් රථ කීපයක් ධාවනය කරන්න කටයුතු කරනවා. කෙසේ වෙතත් අද 12න් පස්සේ සාර්ථකව බස් ධාවනය සිදු වෙනවා. කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. නොලකටට පෙර හැකිතාතුර තමන්ගේ ගම්බෙන් බලාගෙන කටයුතු කර යුතුයි. විශේෂයෙන්ම නොදකතේදී බස් ධාවන සිදුවෙන්නේ නැති නිසා මගේ ජනතාවට විශාල අපහසුතාවයක් සිදු වෙවි. කෙසේවත් හෙටත් මෑණිම තත්ත්වයක් තමයි ආර්ථකම සිදු වෙන්නේ බස් 110ක් වගේ ප්‍රමාණයක් තියෙයි. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වන අනිදා දිනේදී සාමාන්‍ය බස් සේවාව සුදු ප්‍රමාණයකින් ආරම්භ කරන්න යථා තත්ත්වයටපත් වෙන්නයි කියලා මට කියන්න පුළුවන් 10 වෙනිදා තමයි බස් සේවාව.